අපි කියනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේම නායකයින් මෙතුමා නැතුව කිසිම දේශපාලනයක් ඉදිරියේදී ජනගහනය කරන්න බෑ. මොකද මේ රටේ මේ එතුමා වට ඒක නිසා අනිවාර්යයෙන්ම මේ නායකත්වය ලබා දීලා එළඹෙන මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය අනිවාර්ය කියලා. එහෙම නොවුණොත් මේ රටේ පොදු ජනතාව කිසි කෙනෙකුට කන්දු දෙන්නේ නැතුව ඉතිරි. ඊළඟට පාර්ලිමේන්තුවේ මේ දේශපාලනය කරන අපිත් නිහඬ වෙයි. ඒ නිසා මේක අවධාරණය කරලා අපි බල කරලා කියන කියා යුතුයි.